දුක වටහා ගන්න බෑ ඉස්සෙල්ලා. දුක කියන යමක් ඇත්නම් ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ඒක වැහිලා. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ මහා වටිනවා කියලා හිතා ඉන්නේ ඒක යථාර්ථයේ දන්නේ නැතිකම. හරයක් ඇති දෙයක් කියන දෘෂ්ටියක් ඇති වෙනවා. ඒක ඇත්ත ඇති ආකාරයෙන් බලනකොට පේනවා මේක මුලාසහගත දෘෂ්ටියක් නිසා හටගත නිගමනයක් නිසා. සාරාත්වයෙන් යුක්තයි කියන එක යථාර්ථයේ නෙමෙයි කියලා. මෙන්න මේ මූලික වැටහීම ආවට පස්සේ තමයි ඕනකම ලැබෙන්නේ. එහෙනම් ඒබඳු වන්නා වූ අසාර ලෝකෙන් අත්හැරීමේදී නොවැළී යන මාධ්‍ය මොකද්ද කියලා අහන ධර්මයට අහන වචනෙට පිළිතුරක් අවශ්‍යන්නේ එතකොට. අන්න ඒ වෙලාව තමයි කර්මස්ථානයක් වලන්න තියෙන්නේ යථාර්ථය දැනගන්න. එදිනදා ජීවිතය හැඩ ගහගන්නේ කර්මස්ථානයක් වලන එක තුලින් නෙමෙයි. ඒක අභ්‍යාසයක්. ඒ අභ්‍යාසය තුලින් අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඊට අනුකූලව තමන් හිතන කියන කරන දේවල් ඒ ඒ මොහොතේ විදර්ශනාවට භාජනය කරන්න ඕනේ. විදර්ශනාවට භාජනය කරනවා කියලා කියන්නේ ඒ බලන්නා වූ දේවල් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලලා ඊට අනුකූලව නිගමනය කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තම තමන් කරන්නා වූ ඇලෙන ගැටෙන මුලා වෙන යම් තැනක් ඇද්ද? එතෙන් සමන්ට ගෝචර වෙනවා. ඇලෙන ගැටෙන මුලා වෙන මානසිකත්වය තියෙන බව අපිටම දැනගන්න තියෙන ක්‍රමය මොකද්ද? ඒක තමයි ඒවා කවදාවත් අභ්‍යන්තරේ නිකන් හැදිලා ඉන්නේ නැහැ. ඒවා ආහාරයෙන් ජීවත් වෙන්නේ. යම් ඇලෙන මානසිකත්වයක් ඇතනම් ඒක ගොඩනැගෙන කුමන දෙයක් අසුරු කරලාද? ඒක ඒ දෙයම ආහාර වශයෙන් ඉල්ලනවා. යම් ගැටෙන මානසිකත්වයක් ඇතනම් ඒ මානසිකත්වයේ ගොඩනැගුණේ උපන් දරුවාට උපන් කාලේ නෙමෙයි. ඊට පස්සේ කරන කටයුතු වලදී ඒතර අන්නේ කටේට ඒක ඉල්ලා ඉන්න ආහාර වශයෙන්. යම් මුලා මානසිකත්වයක් ඇත්නම් මුලාවට හේතුකාරක ඇසුරු කිරීම නිසායි ගොඩ නැගෙන්නේ. එතකොට මොකද කරන්නේ? අන්නේ මුලාවට හේතු වෙච්ච මානසිකත්වයේ ඉල්ලා හිටිනවා. ඒ ඉල්ලා හිටනකොට දැනගන්න ඕනේ මෙබඳු ආහාර ඉල්ලන්නේ මෙබඳු මානසිකත්වය. අනුසය ඇති නිසා තමයි අරමුණ දකින්න දකින්නට යන්තම් හරි අරමුණ වෙනකොට ඒක මතුවලා එන්නේ හිත මතුවලා එන්නේ. හිතක් මතුවෙන ක්‍රමේ තෝරා ගන්න ඕනේ. අනුසේ තියෙන බව තේරුම් ගන්නෙත් ඒක. නිදහසේ ලෝකෙට මූල දෙනකන් අනුසේ හොයාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේ එනම චතුර්ථ ධානයට සමවැදිලා හිටන් ඒ සමාධිය ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන හිටියනම් උන්වහන්සේ ඉන්න පරිසරය තුල ඇලීමට හේතු වෙන ගැටීමට හේතු වෙන අරමුණු වලින් බොහොම ඈත් වෙලා ඉන්න පරිසරයක් නා ආරණ්‍ය රුක්මක ශුන්‍යාකාරගත වෙලා එහෙම ඉන්න පරිසරයක් නා ඒ වෙලාවේ උන්වහන්සේම රැවටෙනවා මගේ හිත තුල ඇලීම් ගැටීම් උලා නැහැ කියලා. ඒ නිසා ඒ අය ඉතින් පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ. එතකොට බලා ගන්න පුළුවන් ඒක තියනවාද කියලා. සමහරලාට අවුරුදු ගණන් 60 70 ඉඳලා තිනවා. ඒ විදිහට සුද්ධ ඇතුව හිතාගෙන. ඒකට විවිධාකාර පරීක්ෂණ කරන්න වෙන්නලා තියෙනවා. එවන්දු පරීක්ෂණ ඇතුළෙන් බලා ගන්න ඕනේ අභ්‍යන්තරයේ ಗುಣ තියෙනවා නම් එහෙම, අනුසය තියෙනවා නම් එහෙම, ඒ අරමුණ එනකොට මතු වෙලා එනවා. අපේ පෙර විශ්වුන් වහන්සේ නමක් ආචාර්යවරයන් වහන්සේ වගේ උන්වහන්සේම උපදෙස් දීලා ඒ මඟ අනුගමනය කරලා අරිහත්ත්වයටපත් වෙච්ච පිරිස හිටියා. උන්වහන්සේ අරිහත්ත්වයටපත් වෙලා නැහැ. නමුත් උන්වහන්සේ හිටියේ චතුර්ථ ධ්‍යාන සමාධිය ප්‍රගුණ කරලා. නිසා උන්වහන්සේ ඉදාවිදී අරිහත්ත්වයටපත් වෙලා කියලා. චේතෝපදී ඥානය පහළ වෙච්ච ඒ භික්ෂුන් වහන්සේ නම දැක්කා උන්වහන්සේ තව මේ කියන අරිහත්ත්වයටපත් වෙලා නැහැ. පත් වෙලා කියලා හිතාගෙන ඉන්නේ මේ ධානයක ඉන්න නිසා මේක විග්‍රහ කරලා දෙන්න ඕන කියලා. උන්වහන්සේ හැම වෙලාවෙම කාරණේ ඇහුවා. ස්වාමීන් වහන්සේ යම් උත්තර විතර ඵලයක් ලබලා තියෙනවා. මා විසින් කළ යුතු තියා කරලා ඉවරයි. ඉතින් අරිහත්ත්වේ ලබලා තියෙනවා කියන එක ප්‍රකාශ කළා. එහෙනම් ස්වාමීන් වහන්සේට මේ ලබනකොට මේ 이르දි බලෙහිමත් ලැබුණත් ලැබිලා තියෙනවා. යමක් මවන්න පුළුවන්. එහෙමත් පුළුවන්. එහෙනම් මල පොකුණක් මවලා පෙන්නන්න ඉස්සරහ. නැවුවා පොකුණක්. ඕකේ නිලුම් මල් පිපිලා තියෙන නිලුම් පතුරු මවන්න. ඒකත් මවලා පෙන්නන්න. දැන් බැලුවාම ලස්සනට පේනවා. දල තියෙන මහ ඇතෙක්. ඔය විලට බහැලා නිලුම් අල කලාගෙන කනවා මවන්න. උන්වහන්සේ මැව්වා. ඔය අත හොඳ උස්සගෙන මහ හයියෙන් නාද කරගෙන පොළවේ පස් කණුවෙන් අපි ළඟට එනවා මවන්න. උන්වහන්සේ ඒකත් නැහැ. ළඟට එනකොට උන්වහන්සේක වාර නැගිට්ටා. තමා මාව රූපෙට බය වුණා. ස්වාමීන් රහතන් වහන්සේට බයක් තියෙනවා. ඇයි ඔබ වහන්සේ නැගිටි හරියත් වෙලවත් වෙලා. ඒතකොට අර උන්වහන්සේට මතුවුනේ අන්න අනුසේ වෙච්ච අර වුණා කාවිලා මතුවෙච්ච හැටි. අනේ ඇවැත්නි මට විහිද වෙන්න කියලා එතනම දන විව තිබ්බා. ස්වාමිනේ ඔබ වහන්සේට පිළිදෙන්නම තමයි මම ආවේ ඔබ වහන්සේට මේ වගේ සමාධියට හැවටලා හිටියේ කියලා විදර්ශනා කර්මස්ථානයක් දීලා පියවර ගන්න කී උන්වහන්සේ හරි හතරේ පත් වෙනවා. ඒතර අවුරුදු 60 අවුරුද්දක් යනකම් උන්වහන්සේ හිතා කියලා හත් වෙලා තියෙනවා. දැන් මේවායි කතා වලින් පේනවා කොයිතරම් සියුම් තැන්ද මේ. දැන ගැනීම කොච්චර අමාරුද. තවත් එහෙම අවස්ථාවක් වෙනවා. ඒ වගේම විසුන් වහන්සේ නමක් එහෙම කිව්වා. ස්වාමිනේ පොකුණක් මවන්න. විශාල නෙළුම් මලක් මවන්න. ඒකත් නැවුවා පොකේ මල පිපිලා තියෙන හැටි. ලස්සන අප්සරාවක් ඒ මලේ ඉඳගෙන සංගණයක් කරනවම වගේ. ඒකත් නැවුවා. බොහොම ලස්සන දේවගණක් වගේ ලස්සන අප්සරාවක් හැඟුමක් හගර විදිහටම ඇව්වා. ස්වාමීන් වහන්සේ ওই විදිහම බලාගෙන ඉඳින විනාඩි 15ක් විතර. මම සුළු වෙලාවක් බලාගෙන. උන්වහන්සේ බලා ඉන්නකොට කාම හැඟීමක් ඇති වුණා. එතකොටම දැනගත්තා රහතන් වහන්සේලාට කාම හැඟීමක් ඇති වෙන්නේ කොහොමද? මට හැවටිලා හිටියේ කියලා. අන්න අවිඥා ලබාගෙන හිටියත් ධ්‍යාන ලබාගෙන හිටියත් මාර්ගඵල කියන එක ඒ තරම් සියුම්. ඉතින් ඒ නිසා හැම වෙලේම අපි දකින්න ඕනේ ඒ අරමුණ එද්දි ඒ අරමුණ ගෝචර වෙද්දි අපේ මානසිකත්වයේ සුද්ධ නම් එයින් එහාට යන්නේ නැහැ. එහෙම රාගය, දේශයක්, මොහයක් හටගන්නේ මුල් කරගෙන. අන්න ඒ නිසා ඒක පරිේශනාත්මකව දැන් ගිහිවතක ඉන්න කට්ටියකට නම් ඒක විතර පරික්ෂා කරන්න දෙයක් නැහැ. නිතරම වමුණ ගහනවා. තම මාර්ගය වඩාගෙන යනට මේ මුණ ගැහෙදි තමාගේ මනස සුද්ධ නම් චන්දරාගී ගොඩ නැගෙන නැති බව දකින්න පුළුවන්. විශේෂයෙන් ඔයාට රැවටෙන්නේ අර ධානලාභීව ඉන්න වික්ෂුන් වහන්සේලා. ඉතින් එහෙමයි තමයි සමාජයේ ඇතුලේ ඉන්න අයට එන ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. මොකද ඒ අරමුණ විතරම දකින්න හම්බ වෙනවා. දකින්න අරමුණේ චන්දරාගයෙන් නොබැඳෙන මානසිකත්වයේ යථාබෝධයෙන් නැගුණා නම් අනුසය පිළිලා නම් කොච්චර දැක්කත් එහෙම එකක් මතුවෙන්නේ නැහැ. ඒකෙන් දැක ගන්න පුළුවන්.